ආයුබෝ වේවා යහපතක්ම වේවා සියස රූපවාහිනිය සියසින් නරඹන ප්‍රේක්ෂක ඔබ සියලුම දෙනාට අදත් අපට අරබන්නට අවසරයි ඔබ ආසකරන ඔබ ආදරය කරන ඊ타ම ගෞරවයෙන් ඔබ නරඹන මේ ඔබේම වැඩසටහන ගුරුවදන් සිසුමුවින් සුසර කෙරෙන සුගත පද විවරණ අද දවසෙත් අප වැඩසටහනට ඉතාමත්ම ගෞරවයෙන් වැඩම කරන්නට යෙදුණු අපේ ස්වාමින්ද්‍රයන් වහන්සේ පිළිගැනීම පළමු යුතුයකම පළමු වගකීම සහ වගවීම වන නිසාවෙන් අපේ හාමුදුරුවනි අද මැදිරි පරිශ්‍රයට වැඩම කරන්නට යෙදුණා ගෞරවනීය ස්වාමින්ද්‍රයන් වහන්සේ නම කියන්නට අවසර අතිපූජනීය ආචාර්ය කුකුල්පනී සුදස්සී ස්වාමින්ද්‍රයන් වහන්සේ අපේ හාමුදුරන් වහන්සේව ඉතාමත්ම ගෞරවයෙන් මැදිරි පරිසරයට নমස්කාර පූරකව පිළිගන්නවා. ඒ වගේමයි අද දවසේත් වැඩසටහන ආරම්භුමට පෙර අපි ඉතාමත්ම ගෞරවයෙන් සිහිපත් කරනවා. මේ වැඩසටහනට නිරන්තර අවවාද අනුශාසනා තිලන කරන මනුෂ්‍යත්වයේ ගරුත්වයේ උදෙසා ලොව ප්‍රථම එකම නාලිකාව නිර්මාණය කළ නාලිකාවේ ගරු සභාපති තැන්පත් ආචාර්ය පී.කේ. අධිකාරම් මැතිතුමා එම මැතිණිය හැමදාමත් අපට අම්මා කෙනෙක් වගේ ආශිර්වාද සලසන කාන්ති අධිකාරම් මැතිණිය සහ ගරු පරිපාලන අධ්‍යක්ෂතුමන් සඳරුවන් අධිකාරම් මැතිතුමා ප්‍රමුඛ වැඩසටහන නිෂ්පාදකතුමන් ඇතුළු සමස්ත කාර්යමණ්ඩලය. ඔවුන්වත් එක්පසකින් සිහිපත් කරමින් ගෞරවනීය ස්වාමින්වයන් වහන්සේ ඔබ වහන්සේ වෙතට යොමු වන විට මට මේ සජ්ජන ත්‍රිමාසික සංගරාව මගේ අතට ලැබුණා. හම්දුරුවනේ මේකේ චාරිකාව කියලා කොටසක තියෙනවා වලා කුලකට පිපෙන මලකට ගලන දිය පාරකට නමදිමි මටම මම මුණ ගැසෙන තුරු මේ සිහින සේවා අතර ඇවිදිමි. අතර මග නතර නොවන ගමනක යන විට ඔබත් මමත් අතරමං වන්නට පුළුවන්. දහමේ අතරමං වුණොත් එය සසර කතර අතරමඟ නතර කරන තැනකට පත් වෙන්නටත් පුළුවන්. ඒ නිසා හොඳ කරන්නට ගිහින් පින් දහම් කරන්නට ගිහින් ඒව වංචක ධර්ම වලට හසු වුණොත් කරපු පිනට වඩා පව් වැඩි වෙන්නට පුළුවන්. ඒ නිසා මේ කාරණා ගැන සූක්ෂමව අප කල්පනා කළ යුතු කාලයක අපේ හාමුදුරන් වහන්සේගෙන් ඊළඟ කොටසට ආරම්භය ලබා ගන්නට සූදානම්. හාමුදුරුවනේ රේරුකාණී චන්දවිමල අපේ මහාචාර්ය ස්වාමින්ද්‍රයන් වහන්සේගේ මේ රචනා වුණු පොතේ හරි අපූර්ව කොටසකට අපි එනවා. ඊර්ෂ්‍යාව. දැන් මේ කොටස කතා නොකර ඉස්සරහට යන්නත් හාමුදුරනේ මට ඊර්ෂියයි. ඒ වගේම බලන අයටත් මම වැඩිපුර කතා කරොත් ඔබ වහන්සේගේ පැහැදිලි කිරීම අහගන්න බැරි වුණොත් තවත් ඊර්ෂ්‍යා හිතෙන්න පුළුවන්. ඇත්තටම හාමුදුරනේ මේ ඊර්ෂ්‍යාව කියන කාරණාව දහමේ අපි අඳුරගන්නේ කොහොමද? සහ මේ පොතේ විස්තර වෙන්නේ කොහොමද කියන කාරණාවෙන් අපි ප්‍රවේශය ලබා ගමු. තරවන් සර්ණයි හැම දිනාටම මේ ඊර්ෂ්‍යාව කියන දුර්ගුණය බොහෝ දෙනා තුල තිබුණා වුණත් ගාක් දෙනා පිළි තියනවා කියලා පිළිගන්න අකමැති දුර්ගුණයක් සහන් වහන්සේ. දැන් තරහ එනවා කියන එක පොදුවේ සාමාන්‍යයෙන් මට හරියට තරහ එනවා කියලා එහෙම සමහර අය පිළිගන්න සූදානම් ඒක. ඊළඟට තෘෂ්ණාව කියන එකත් යම් ප්‍රමාණයකට පිළිගන්න ලෑස්ති මට ඒක ගැන ආස හිතෙනවා කැමැත්තක් ඇති වෙනවා කියන එක පොදුවේ ඒක පිළිගන්න සූදානම් අය ඉන්නවා හැමෝම නැත. හැබැයි මට ඊර්ෂ්‍යාවක් ඇති වුණා කියන එක සමාජයේ හුඟා අය පිළිගන්න කැමති නැති කාරණයක්. ඒක හුඟක් දුරු ප්‍රාථමික දුර්වලකමක් කියලා හිතන නිසාද දන්නේත් නැහැ. මොන හේතුව නිසා හරි ඊර්ෂ්‍යාව තියනවා කියලා බාහිරින් බැලූ බැල්මට පෙනෙන අය වුණත් කියන්නේ නෑ නෑ මම නම් ඊර්ෂ්‍යා කරන්නේ නෑ. තුන් හිතකින් අතිරිසියාවක් මට එහෙම එහෙම එකක් නෑ මගේ ළඟ. අපි එහෙම ඊර්ෂ්‍යා කරන අය නෙමෙයි. හැබැයි අනිත් අය නම් අපට ඊර්ෂ්‍යා කරනවා කියලා තමයි ඒව තමයි මුලක් වෙලාවට හිතන්නේ. ඉතින් කොහොම වුණත් ගිහි පැවිදි අපි හැමෝගෙම සිත සතන් තුළ ඇතිවිය හැකි ඊටාම දුර්වල මනෝභාවයක් තමයි ඊර්ෂ්‍යාව කියන්නේ. අපේ රේරුකාණ මහානායක හරු සමහර අවස්ථාවල පැහැදිලි කරනවා මේ ලෝභ කරන මිනිසයාට නම් ඒ ලෝභ කරන වස්තුව හරි Tamanට ලැබෙනවා. ඊළඟට ද්වේෂ කරන කෙනා සමහර වෙලාවට Tamanට බාධක වූ දෙයක් බැහැර කරගන්න සමත් වෙන්න පුළුවන් ද්වේෂය නිසා හරි. නමුත් මේ ඊර්ෂ්‍යාව කියන ක්ලේශය හරි පුදුමයි. ඒකෙන් මොකක්වත් Tamanට අත්පත් වෙන්නේ නැහැ. හොරකම් කර සත්තු මරණ කෙනාට මස් ටික හම්බ වෙනවා හොරකම් කරන කෙනාට හොරකම් කරන දේවත් ලැබෙනවා හැබැයි ඊර්ෂ්‍යා කරන කෙනා අතේ තියෙන සල්ලි වියදම් කරගෙන කාලය ශ්‍රමය ධනය වැය කරගෙන තමන්ට පාඩු කරගෙන අනුන්ට ඊර්ෂ්‍යා කරන්න ඉදිරිපත් වෙනවා එතකොට ඒක හරි පුදුම මිනිස් මනසේ තියෙන ඊටාම දුර්වලම ක්ලේශ ධර්මයක් තමයි ඊර්ෂ්‍යාව එතකොට මොකද්ද ඊර්ෂ්‍යාව කියලා කියන්නේ අනුන් සතු දේ ඉවසන්නට බැරි ගතිය දරන්නට බැරි ගතිය. එතකොට anu සතු දෙය කියලා කියන්නේ මොකද්ද කියන එක නායක හැමතුරු මෙහිදී පැහැදිලි කරනවා. anuන් විඳින සැපයට අනුන් ලබන ලාභයට ගෞරවයට කීර්තියට ප්‍රශංසාවට තනතුරට නොකමැතිවන ස්වභාවය ඒවා නොයවසන ස්වභාවය ඊර්ෂ්‍යාවයි එයද සත්‍යයන්ගේ සිත්හි නොයෙක් වෙස් වලින් පහළ වේ එතකොට මේ කියන ලාභ, ගෞරව, කීර්ති, ප්‍රශංසා, තනතුරු මේ ඕනම දෙයක් සම්බන්ධව ඊර්ෂ්‍යාව ඇති වෙන්න පුළුවන්. පොදුවේ ශහන් මහත්තයා ඊර්ෂ්‍යාව ඇතිවීමේ පදනම තමයි තමනුත් උනන්දු වෙන, තමනුත් කැමති වෙන දෙයක් තව කෙනෙක් සතුව තියනවා නම් එහෙම නැත්නම් තව කෙනෙක් එහෙම දෙයක් ලබා ගන්නට උත්සාහවත් වෙනවා නම් තව කෙනෙක් එහෙම දෙයකින් ඉදිරියට යනවා පෙනෙනවා නම් අන්න ඒවා සම්බන්ධව තමයි ඊර්ෂ්‍යාව ඇති වෙන්නේ. ඒ කියන්නේ ඒකේ පදනම තමයි ඒ අනිත් කෙනාට තියෙන දේ ගැන තමනුත් උනන්දු වීම. ඒ තමන් උනන්දු වෙන්නේ නැති කාරණා සම්බන්ධව තරම් ඊර්ෂ්‍යාව ඇති වෙන්නේ නැහැ. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු ශ්‍රහන් මහත්තයාට වාහනයක් තියෙනවා නම් ඒක සම්බන්ධව ඊර්ෂ්‍යාවක් ඇති වෙන්නේ වාහන ගැන උනන්දු වෙන කෙනෙකුටයි. වාහන ගැන කිසිම උනන්දුවක් නැති කෙනෙකුට ශ්‍රේහන් මහත්තයට එක වාහනයක් තිබුණත් ඒ මනුස්සයාට ප්‍රශ්නයක් නැහැ දෙකක් තිබ්බත් ප්‍රශ්නයක් නැහැ වාහන මේ සේල් එකක් පවත්වගෙන ගියත් ඒ මනුස්සයාට එච්චර අමාරුවක් නැහැ හැබැයි ඒ අමාරුව එන්නේ වාහන පිළිබඳ උනන්දු වෙන කෙනෙකුට එතකොට අපි හිතමු යම්කිසි කෙනෙකුට ධනය පිළිබඳව මිල මුදල් පිළිබඳව උනන්දුවක් තියෙනවා. එතකොට ඒ තැනත්තාට අනිත් අය ළඟ තියෙන මිල මුදල් සම්බන්ධව තමයි iriṣya මතුවේ. සමහරුන්ට වාහන ගැන එච්චර උනන්දුවකුත් නැහැ, ධනය ගැන එච්චර උනන්දුවකුත් නැහැ. සමහරුන්ට ඕනකම තියෙන සතුටින් ඉන්න. ඒ සතුටින් ඉන්න ඕන කියලා හිතන තැනත්තාට iriṣya ඇති වෙන්නේ කුමක් සම්බන්ධවද? අනිත් අයගේ පෞල් ජීවිතවල සතුට සම්බන්ධව. ඒක හරිය පුදුමයි. සමහර වෙලාවට අල්ලපු ගෙදර බිරිඳ සැමියා එකට වාඩි වෙලා සතුටින් සෙනෙහසින් කතා බහ කර කර ඉන්නවනම් ඒක දරා ගන්න බැරුව කොඩි වින කරන්න, හූනියම් කරන්න, පොල් ගහන්න එහෙම ක්‍රියාත්මක වෙන මිනිස්සු ඉන්නවා. රටේ ලෝකේ. එතකොට Tamanට ඒකෙන් සිද්ධ වෙන අල්ප මාත්‍රයකවත් හානියක් නැහැ. සහ එහෙම කරා කියලා ඇති වැඩකුත් නෑ හොඳ. වැඩකුත් නෑ. ගිහිල්ලා පොල් ගැහුවයි කියලා, හුනියම් කළයි කියලා මොකක්වත් සිද්ධ වෙන දෙයක්වත් නෑ. ඉතින් සමහර වෙලාවට වර්තමාන සමාජ රටාවත් එක්කලා ගොඩක් අපට ඒවා ප්‍රකට වෙන අවස්ථා අඩු වෙන්න පුළුවන්. දැන් ඔය අපි පුංචි කාලේ එහෙමනම් හුඟක් අපි දැකලා අහලා තියෙනවා ගම්වල හැම හරියට ඔය වගේ සිදුවීම්. ඉතින් ඒකට හේතුව තමයි අර තමන් අපේක්ෂා කරන සතුට, ආදරය, සෙනෙහස තමන්ගේ පෞල් සංස්ථාව තුල තමන්ට ලැබෙන්නේ නැහැ. හැබැයි තමන්ට ඒකේ ඕනකම තියෙනවා, අවශ්‍යතාවය තියෙනවා. එතකොට අනිත් කෙනා ළඟ ඒක තියෙනවා දකිනකොට තමන්ට දරා ගන්න බෑ. ඉතින් ඒගොල්ලන්ට අනිත් මිනිස්සු වාහන ගත්තයි කියලා ප්‍රශ්නෙකුත් නැහැ, සල්ලි තිබුණයි කියලා ප්‍රශ්නෙකුත් නැහැ. ඒ මනුස්සයාට එකම අමාරුව අනිත් අය සතුටින් ඉන්න එක. ඒ මොකද තමන් ඒ දේ අපේක්ෂා කරනවා, තමන්ට ඒ දේ අහිමි නිසා. ඊළඟට තනතුරු පිළිබඳව බලාපොරොත්තු වෙන කෙනාට අන් අයගේ තානාන්තර පිළිබඳවයි ඊර්ෂ්‍යා මත වෙන්නේ. අධ්‍යාපනය ගැන උනන්දු වෙන කෙනාට අන් අයගේ අධ්‍යාපන සුදුසුකම් ගැන ඊර්ෂ්‍යා මත වෙන්නේ. කීර්තිය ගැන උනන්දු වෙන කෙනාට අන් අයගේ කීර්තිය පිළිබඳවයි උනන්දු. පිරිවර ගැන උනන්දු වෙන කෙනාට අන් අයගේ පිරිවර ගැනයි ඊර්ෂ්‍යාව ඇති වෙන්නේ. මෙන්න මේ විදිහට තමන් යමකට කැමති වෙනවද යමක් අපේක්ෂා කරනවද ඒ සම්බන්ධව තමයි ඒ තනත්තාට ඊර්ෂ්‍යා ඇති වෙන්නේ. ඉතින් පුද්ගලයෙකුගේ බලාපොරොත්තු රුචිකත්වයන් කොච්චර පුළුල්ද ඒ තරමට ඔහුගේ ඊර්ෂ්‍යාව පුළුල් වෙනවා. <laughs> ඒ කියන්නේ දැන් වාහන වලටත් කැමති, සල්ලි වලටත් කැමති, ගෙදර ඉඩ කඩන් වලටත් කැමති, ඉඩ කඩන් වලටත් කැමති, සතුටින් ඉන්නත් කැමති, තනතුරු වලටත් කැමති, කීර්තියටත් කැමති පිරිවරටත් කැමති දැන් ඔක්කොටම කැමති වෙනකොට අනුන් ළඟ මොකක් තිබ්බත් ඒ මනුස්සයාට දරා ගන්න බෑ. එතකොට හැමදෙනේ ඒක තමයි අර කියන්නේ රුසියාවට වඩා ලොකුයි ඉරිසියාව කියලා. ඉරිසියාව කියලා. එතකොට ඒ ඒ මිනිස් මනසේ විවිධත්වය මත තමයි එතකොට ඊර්ෂ්‍යාව කියන එක අපිට හඳුනා ගන්න වෙන්නේ. ඉතින් ප්‍රතඥ සත්වයින්ට බලාපොරොත්තු කියන ඒවා එහි සීමාවක් නැහැ. ඒවා සීමා රහිතයි. ඒ බඳු සීමා රහිත බලාපොරොත්තු ඇති සීමා රහිත අපේක්ෂා ඇති පුද්ගලයාට ඕනම කාරණයක් සම්බන්ධව ඊර්ෂ්‍යාව මතුවෙන්න පුළුවන්. ඉතින් අන්නේ ඊර්ෂ්‍යාව කොහොමද වංචක ධර්මයක් හැටියට මතුවෙන්නේ කියන කාරණය තමයි රේරුකාණ මහානායක හාමුදුරුව මේ ඊර්ෂ්‍යාවේ වංචක ස්වરૂපේ පැහැදිලි කරන මේ පැහැදිලි කිරීමේදී මතු කරලා දක්වනවා. දැන් හඳුනේ දැන් ඒ කොටසට යන කලින් තව අතිරේක ප්‍රශ්නයක් මට අහන්න හිතුණා. දැන් හඳුනේ ගොඩක් වෙලාවට අපි ඔය ත්‍රිරෝද රත පසුපසේ ගහලා තියෙනවා. රුසියාවට වඩා ලොකුයි ඊර්ෂ්‍යාව. දියුණුවේ මග ඊර්ෂ්‍යාවනව උත්සාහයයි. තවත් විදිහට ගහලා තියෙනවා දෙවිය දෙනකොට භූතයව රවනවා කියලා. <laughs> එතකොට හඳුරන්නේ දැන් එවැනි தත්වයකට දැන් ත්‍රිරෝද රථය කියන්නේ සාමාන්‍ය ජනතාව අතරේ භාවිත වෙන බහුල භාවිත වෙන වාහනයක්. ඒතර එවැනි තැනකට පවා ඒ කියමන් එනවා කියන්නේ අපි හැමෝම අතරේ මේ ඉරිසියාව අඩු වැඩි වශයෙන් සමහරට විශාල වශයෙන් තියෙනවා කියන එකනේ. හඳුරන්නේ එතකොට එහෙම තියෙන කෙනෙකුට ඊරිසියාව තරමක් දුරට අඩු කරගන්න විදිහ තියෙන තත්ත්වෙන් පොඩ්ඩක් හරි අඩු කරගන්න විදිහ. දැන් අපි ලෙඩක් හැදුනම හඳුරන්නේ සීනි තිබුණොත් තිබුණොත් සීනි අඩු කරගන්න විදිහ හොයනවානේ. ඒ වගේම කොලෙස්ටරෝල් තිබුණොත් තෙල් අඩු කරගන්න විදිහ හොයනවා. හැබැයි ඊර්ෂ්‍යාව ඒ වගේ වැඩිපුර තිබුණොත් කොහොමද අඩු කරගන්නේ කියලා යෝජනාවක් කරගෙන යමු. ඔව් ඇත්තටම ඒ ඊර්ෂ්‍යාව අඩු කරගන්න නම් ඉස්සල්ලාම පිළිගන්න ඕන Taman ළඟ ඊර්ෂ්‍යාව තියනවා හෝ Taman ළඟ ඊර්ෂ්‍යාව තිබිය හැකි කියන බව. අඩුතරමින් තියනවා කියලා එකපාරට Tamanට පේන්නේ නැත්නම් තමන් ප්‍රතඥයෙක් නිසා තමන් තුළ ඒබඳු ඊර්ෂ්‍යාවක් මතුවිය හැකි කියන අනේ සම්භාවිතාවවත් අඩුතරමින් පිළිගන්න ඕන. තමන් හිතට අවංකව. හිතට අවංකව ඒ කියන්නේ දැන් දැන් තමන්ට පේන්නේ නැති දෙයක් මගේ ළඟ තියනවා කියලා තමන් හිතාගෙන ඉන්නවා නම් එතනක් තියෙන්නේ රැවටීමක්නේ රැවටීමක් හෝ එහෙම නැත්නම් අර හීනමානයක් වෙනවා. දැන් ඊර්ෂ්‍යාව තමන්ට තියෙන බව තේරෙන්නේ නෑ ඉතින් අපි ළඟ හරියට ඊර්ෂ්‍යාව තියෙනවනේ කියලා හිතනවනම් එතනත් පොඩි රැවටීමක් තියෙනවා. රැවටීමක් කියන්නේ නැති දෙයක් නෙමෙයි තියෙන දෙයක්. හැබැයි තියෙන බව දන්නේ නැතුවම ඔහු තියෙන බව පිළිගෙන. එතන තියෙන රැවටීම. එහෙම හරියන්නේ නැහැ. දැන් මේ මේ මේ දහම් කතාවේදී අපි විශේෂයෙන්ම අර අවංක භාවය උජූච සූජූච තමන්ගේ හදවත තමන්ගේ මනෝභාවයන් පිළිබඳ වඩාත්ම අවංක වෙන්නට ඕන. ඒ ඒ අවංක භාවය තිබුණොත් විතරයි ඒවා තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් සම්මා දිට්ඨිය සම්බන්ධව කතා කරනකොට සරියුත් මහරහතන් වහන්සේ සම්මා දිට්ඨි සූත්‍රයේදී දක්වන්නේ අකුසලංච පජානාති අකුසල මූලංච පජානාති කුසලංච පජානාති කුසල මූලංච පජානාති සම්මා දිට්ඨිය නිවැරදි දැක්මක් ඇති වෙන්න නම් අකුසලය දැනගන්නත් ඕනේ අකුසල මූලය දැනගන්නත් ඕනේ. දැන් මට ඊර්ෂ්‍යාව තියනවා කියලා මම පිළිගන්නවා නම් අනුන් කියන නිසා මට ඊර්ෂ්‍යාව තියනවා කියලා පිළිගෙන හරියන්නේ එතකොට මට හිතෙන නිසා මට ඊර්ෂ්‍යාව තියනවා කියලා පිළිගෙන හරියන්නේ මට ඊර්ෂ්‍යාව තියනවා කියලා පිළිගන්නවා නම් ඇයි මම පිළිගන්නේ මෙන්න මේ ඊර්ෂ්‍යාව මතු කරන මූලය මගේ ළඟ තියනවා කියන බව දැනගෙන මේ හේතුව නිසායි මේ ඵලය ගොඩනගෙන මේ හේතුව නිසයි මම මේක මේ ඊර්ෂ්‍යාවයි කියලා හඳුනගන්නේ. ශාන් මාතර තේරෙනවනේ මං කියන්නේ. ඒතර දැන් මගේ හිතේ ලෝභය තියනවා කියලා කියනවනේ. එහෙම නැත්නම් මගේ මං ආතින් මෙන්න මේ වැරද්ද සිද්ධ වෙනවා කියලා මං පිළිගන්නවා නම් නිකන් අභූතව පිළිගන්න ඕනේ නෑ මං. දැන් සමහරු කියනවනේ ශාන් මාතට ඇහිලා ඇතේ ගොඩාක් වෙලාවට අපිට ඒ අත්දැකීම තියෙනවා සමහරව අපිත් එක්ක කතා කරන අනේ හැමතුන් ඉතින් අපිට නම් ඔබ වහන්සේලාට වගේ මේවා තේරෙන්නේ නැහනේ අපි ඉතින් මෝඩයිනේ හරියට ඉතින් අපි මේ අහන ප්‍රශ්නේ මෝඩ ප්‍රශ්නයක් වෙන්න පුළුවන් අනේ අනුකම්පා කරලා මට කියන්න. ඉතින් මම එතකොට අහනවා දැන් පැවිද්දාට වඩා ගිහියාට අඩුවෙන් තේරෙන්නේ කියලා කොහෙද එහෙම සම්මුතියක් තියෙන්නේ? පැවිද්දාට තමයි වැඩියෙන් තේරෙන්නේ ගිහියාට අඩුවෙන් තේරෙන්නේ පැවිද්දා තමයි ඥානවන්ත ගිහියා මෝඩයි එහෙම එකක් කොහෙද තියෙන්නේ බුදුහාමුදුරන්ගේ කාලෙත් අදටත් ලෝකෙ වෙන්න පුළුවන් භික්ෂුව ප්‍රතඥයි ගිහියා නාගාමි වෙලා. ඉතින් හැමතිස්සෙම පැවිද්දා නම් ප්‍රඥාවෙන් වැඩි එහෙනම් ලෝකෙ ගිහි ඔක්කොම එහෙමම ඉඳදී හාමුදුරුවෝ මේපය රහත් වෙන්නේ. නෑ එහෙම නෑ හාමුදුරුවෝ මේ සසරේ ඉඳදී ගිහිව රහත් වෙලා තියෙනවා. ඒ මොකක් නිසාද? හාමුදුරුවන්ට වඩා අර ගිහියට ප්‍රඥාව තිබිච්ච නිසා. එහෙනම් හැම විටම ගිහියාට වඩා හාමුදුරුවෝ ප්‍රඥාවන්තයි. ගිහියාට වඩා හාමුදුරුවන්ගේ දැනුම වැඩි. හැමතිස්සෙම ගිහියා ඉන්නේ පල්ලෙහා දැනුමක. එහෙම කියන්න බෑ. එතකොට ඒ වගේ දේවල් අපි පූර්ව නිගමන වලට එනවා නම් ඒ එන්නෙම යම්කිසි හීනමානයක් එක්ක. එතකොට මේ හීනමානයෙන් යුක්තව අපි ළඟ නැති දුර්වලකම් අපට ආරූඪ කරගන්නවා නම් ඒ තනත්තාටත් යථාර්ථය දකින්න බෑ. එතකොට Taman ළඟ නැති යහගුණ මගේ ළඟ තියෙනවයි කියලා හිතනවා නම් එතකොට සෙය්‍යමානෙ මතුවෙන්න පුළුවන්. ආ හාමුදුරුව මොනවද දන්නේ? අපි තමයි දන්නේ. එහෙම නැත්නම් හාමුදුරුවන්ට හිතනවා ගිහි අපිට මේ ගිහියෝ මොනවද දන්නේ? අපිනේ මේ ධර්මය දන්නේ. එතකොට එහෙම හිතන්න බෑ. එහෙම කියන්න බෑ. එතකොට Taman ධර්මය දන්නවා කියලා කියනවනම් මොන පදනමක් තුළද දන්නවා කියලා කියන්නේ? Tamanට ඒක වැටහෙනවයි කියලා කියනවා නම් මොන පදනමක් තුලද ඒක වැටහෙනවා කියන්නේ. එතකොට අන්න එහෙම සහේතුක බවකේ මේ කුසලය මා සතුව තියනවා මේ ගුණය මා සතුව තියනවා කියලා කියනවා නම් ඒක සහේතුකව දකින්න ඕන. Tamanට හිතන නිසා නෙමෙයි. ඒ වගේම මේ දුර්වලකම මගේ ළඟ තියනවා කියලා කියනවා නම් ඒක සහේතුකව දකින්න පුළුවන් වෙනවා. එහෙම වුණොත් තමයි එතන සැබෑ සම්මාදිට්ඨිය මතුවෙන්නේ. එතකොට අන්න ඒ වගේ මගේ ළඟ ඊර්ෂ්‍යාව නැහැ කියලා යම් කිසි කෙනෙක් කියනවා නම් ඒක නිකන් හිතලුවක් හැටියට කියලා හරියන්නේ නැහැ. ඊර්ෂ්‍යාව නැත්තම් ඊර්ෂ්‍යාව නැහැ කියලා කියන්නේ කවර පදනමක් මතද? කවර හේතුවක් මතද? ඒකට මොන විදිහේ ප්‍රත්‍යවේක්ෂණයක්ද කළේ? මොන කොහොමද Taman සති සම්පජාඤ්ඤේ පවත්වලා තියෙන්නේ? එතකොට අන්න එහෙම පැහැදිලි පරීක්ෂණයකින් පස්සේ Taman තීරණය කරලා තියෙනවා නම් මගේ හිතේ ඊර්ෂ්‍යාව නැහැ හෝ ඊර්ෂ්‍යාව අඩුයි කියලා ඇත්තටම සහන් මහතා ඊර්ෂ්‍යාව කියන්නේ ද්වේෂමූල මනෝභාවය. ද්වේෂයෙන් තමයි ඊර්ෂ්‍යාව මතුවෙන්නේ. ද්වේෂය කියලා කිව්වේ අරමුණෙහි ගැටෙන ගතිය. එතකොට අරමුණෙහි ගැටෙන ගතිය ඌ द्वේෂය දුරු වෙන්නේ අනාගාමී භවය. අනාගාමී නොවන තාක් කල් ඒතනත්තට මගේ ළඟ ඊර්ෂ්‍යාව ඇති වෙන්නේ නැහැ කියලා ප්‍රතිඥා දෙන්න පහසු නැහැ. ඉතින් එහෙම ප්‍රතිඥාවකට එතනත් අයනවා නම් එහෙමනම් ඔහුට පුළුවන් වෙන්න ඕන මම හැමතිස්සෙම සති සම්පජඤ්ඤයෙන් ඉන්නවා. මම තාම අනාගාමී වෙලා නැහැ. හැබැයි මම හැම මොහොතකම සිහියෙන් නුවණින් ඉන්නේ. ඒ නිසා මගේ මනසේ ඊර්ෂ්‍යාව ඇති වෙන්න විදිහක් නැහැ. මම හොඳ කල්පනාවෙන් මගේ මනස ගැන අන්න එහෙම ප්‍රතිඥාවක් දෙන්න පුළුවන් නම් ගැටලුවක් නැහැ. එහෙම නැතිනම් අනාගාමී වන තෙක් ඒතනත්තා තුල ඊර්ෂ්‍යාව සූක්ෂම විදිහට ඇති වෙන්න පුළුවන්. ඒ ගැන පරීක්ෂාකාරී වෙන්න ඕන. අනිත් කාරණේ තමයි Taman ළඟ නැති දේවල් Taman නිකන් ආරෝපණය කරගන්න ඕන. ආ ඉතින් අපි හරි දුර්වලයිනේ. අපේ මනසේ ඕන තරම් ඊර්ෂ්‍යාව මතුවෙන්න පුළුවන්. එහෙම හිතුවයි කියලා තමන් යහපත් පුද්ගලයෙක් වෙන්න නිකන් මේ අහක තියෙන කුණු ගොඩවල් තමන්ගේ ඇඟේ දාගත්තයි කියලා අපිට තින් තේරෙන්නේ නැහැ අපි මෝඩයි අපි මේ අඥානයෝ අපි ළඟ හරියට කෙලස් තියෙනවා අපි ඉතින් පෘතජ්ජනයන එහෙම කිව්වයි කියලා ඒක නිවට බව විනා ඒක නැගී සිටින්නට කාරණයක් නෙවෙයි ඒ නිසා ශහන් මහත්තයා අහපු කාරණේ ඊටාම් වැදගත් අපි කොහොමද මේක ටිකක් අඩු කරගන්නේ අඩු කරගන්න නම් ඉස්සල්ලාම තේරුම් ගන්නට ඕනේ Taman ළඟ ඊර්ෂ්‍යාව තියනවා හෝ තිබිය හැකි කියන ඒ සම්භාවිතාව. එතකොට ඒකත් අර අමූලික විදිහට නෙමෙයි මූලයක් සහිතව Taman ඉස්සල්ලා තේරුම් ගන්නවා. ඊට පස්සේ Taman ප්‍රත්‍යවේක්ෂා කරන්න ඕන ඒ ඊර්ෂ්‍යාව මට ඇති වෙන්නේ කෙබඳු කෙබඳු කාරණා ගැනද? අන්න එතනදී අපිට වැදගත් වෙනවා අර අපි මුලින් කිව්ව ටික. ඒ කියන්නේ කුමක් ගැනද මට වැඩිපුර උනන්දු ඇති වෙන්නේ? මොනවා ගැනද මං කැමති වෙන්නේ? ලෝකේ මොනවද අත්පත් කරගන්න මට ඕන වෙන්නේ? ඉතින් එහෙම අත්පත් කරගන්නට අවශ්‍ය යම් යම් පැති Tamanට දැනෙනවා නම් අන්නේ පැති වලින් ඊර්ෂ්‍යාව මතුවෙන්න පුළුවන්. දැන් මම නිතර ප්‍රත්‍යක්ෂා කරන දෙයක් තමයි ධර්මදේශකෙක් හැටියට මගේ ළඟ මේ ධර්මදේශනාවන් සම්බන්ධව ඊර්ෂ්‍යාව මතුවෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් රටේ ධර්මදේශකයෙක් හැටියට ප්‍රසිද්ධ වෙනකොට ඒ පිළිබඳව ගෞරවයක් ලැබෙනකොට අන්‍ය දේශකයන්න් වහන්සේලා හොඳින් ධර්මදේශනාවක් කරනවා ඇහෙනකොට ඒ ගැන අනිත් අය ප්‍රශංසා කරනකොට මගේ මනසේ ඊර්ෂ්‍යාව ඇති වෙනවද එතකොට භික්ෂුවක් හැටියට ඒ ඊර්ෂ්‍යාව මතුවෙන්න පුළුවන් පහසුම තැන ඉතින් ඒ නිසා අන්න ඒ වගේ අර අපේ මනසේ ඒ සම්භාවිතාව මතුවෙන්න තියෙන්නේ මොන මොන පැතිවලින්ද? ඒ පැති පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕන. ඒ සම්බන්ධව යම් යම් කාරණා අහන්න දකින්න ලැබෙනකොට ඒව සම්බන්ධව අපි ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්න ඕන මෙතනදී මගේ මනස වැඩ කරන්නේ කොහොමද දැන් ඒ ඒ බඳු තැනකදී අපි කොහොමද හිතලා බලන්නේ කියලා උදාහරණයක් හැටියට මම කියන්නේ දැන් අපි හැමදෙනේ කියන්නේ දැන් ඔබ වහන්සේ මේ කිසිම ඊර්ෂියාවක් නැතුව ඔබ වහන්සේ කියන්න හදන්නේ එවැනි තත්යක් આવොත් ඔබ වහන්සේ මොන වගේ විදියටද හිතන්නේ හිතන්න පටන් ගන්න එක. ඒ කියන්නේ ඊර්ෂියාවක් ඇති වුණොත් විතරක් නෙමෙයි ඇති වෙන්න සම්භාවිතාවක් තියෙන තැනකදී අපි කොහොමද ඒ ගැන හිතන්න ඕන කියන එක දැන් මම හිතලා තියෙන කාරණයක් මම මේ කියන්නේ. ඉතින් ඒ අනුසාරයෙන් අනිත් අයට අවශ්‍ය දේවල් වලට පිළියම් හදාගන්න පුළුවන්. දැන් අපි හිතමු අපේ මනසේ ඊර්ෂ්‍යාවක් මතුවෙන්න පුළුවන් ධර්මදේශනාව පිළිබඳව අපට යම්කිසි ගෞරවයක් ප්‍රසාදයක් කීර්තියක් ඇති වෙනකොට තවත් හොඳ දේශකයන්න් වහන්සේලා මතුවෙද්දී අපේ මනසේ ඊර්ෂ්‍යාවක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා එබඳු තැන්වලදී මම කල්පනා කරන්නේ මේ විදිහට ඇත්තටම දැන් මේ ලංකාවේ මහ ජනතාව ගත්තන් පස්සේ කෝටි 2කට වැඩි ප්‍රමාණයක් ඉන්නවා. දැන් එතකොට ඔය කෝටි දෙකටම බණ කියන්න මට පුළුවන්. එතකොට ඒ කෝටි දෙකටම මම බණ කියන්න ගියොත් එහෙම මට මේ නිදා ගන්නවත් වෙලාවක් තියේද? එහෙම තියෙන්නේ නැහැ. ඊළඟට එහෙමනම් ඒ කෝටි දෙකට බණ කියන්න තවත් බොහෝ දක්ෂකම් තියෙන වික්ෂුන් වහන්සේලා ගොඩ නැගෙන්න ඕන. ඊළඟට දෙවනි කාරණය තමයි ඇත්තටම දැන් එක් එක්කෙනාගේ රුචිකත්වයන් එක එක විදිහට. දැන් මම දහම් කරුණු විස්තර කරන විදිහ කෙනෙකුට ගෝචර වෙන්න පුළුවන්. ඒක කෙනෙකුට හොඳට දැනෙන්න පුළුවන්. හැබැයි ඒ ඒ ක්‍රමේ දැනෙන්නේ නැති වෙනත් ක්‍රමයකට දහම් කරුණු පැහැදිලි කරාම දැනෙනා ඉන්න පුළුවන්. එහෙනම් ඒගොල්ලන්ට මගේ ක්‍රමේ හරියන්නේ වෙනස් ක්‍රමයකට දහම් කරුණු පැහැදිලි කරන වික්ෂුන් වහන්සේලා සමාජගත වෙනවා. එතකොට එහෙම සමාජගත වුණොත් තමයි ඒ පිරිසට යම් යම් දේවල් දනවන්න පුළුවන්. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් සරියුත් හාමුදුරුව මහා ප්‍රඥයි. හැබැයි බුදුහාමුදුරුව වැඩ ඉන්න කාලේ සියලු දෙනාම සරියුත් හාමුදුරුව ළඟ මහාන වෙන්න ගියේ නැහැ. ඇතැම් අය සරියුත් හාමුදුරුවෝ ළඟට ගියා. ඇතැම් අය මුගලන් හාමුදුරුවෝ ළඟට ගියා. ඇතැම් අය මහා කාශ්‍යප මහරහතන මහා කාශ්‍යප හාමුදුරුවෝ කියන්නේ බොහොම දැඩි ප්‍රතිපත්ති තියෙන කෙනෙක්. ඒ කියන්නේ උන්වහන්සේ දුතාංගනේ පුරුදු කරන්නේ. එතකොට සරියුත් හාමුදුරුවෝ කියලා කියන්නේ බොහොම උසස් ප්‍රතිපත්ති තියෙනවා. හැබැයි හරීම මුදු මොලොක් චරිතයක්. එතකොට මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ගත්තන් පස්සේ එහෙම ඒ කියන්නේ උන්වහන්සේගේ මුදුමලොක් මනෝභාවයන් තියෙන්න පුළුවන්. හැබැයි අර ප්‍රතිචාර දක්වනකොට ඊට වඩා බොහොම තදින් ප්‍රතිචාර දක්වන විදිහේ ස්වභාවයක් තමයි මම හඳුනාගෙන තියෙන එක වෙනස් වෙන්න පුළුවන්. එතකොට නමුත් ඒ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ළඟටත් විශාල පිරිසක් ගියා. ශිෂ්‍යෝ හැටියට ගිහිලා උන්වහන්සේ ළඟ පුරුදු පුහුණු වුණා. ඊළඟට ආනන්ද හාමුදුරුවන්ට කැමති පිරිස උන්වහන්සේ ළඟ ගිහිල්ලා පැවිදි වුණා. මුගලන් හාමුදුරුවන්ට කැමති අය උන්වහන්සේ ළඟ ගිහිල්ලා පැවිදි වුණා. එතකොට මේ හැමදෙනාම අවසානයේ මාර්ගඵල ලැබුවා. එතකොට සියලු දෙනාම සරියුත් හාමුදුරුව මහා ප්‍රඥ නිසා සරියුත් හාමුදුරුව මෘදු මොලොක් නිසා උන්වහන්සේ ළඟටම ඇවිල්ලා මහාන වෙන්න ඕන උන්වහන්සේගේම ශ්‍රාවකයෝ වෙන්න ඕන කියලා නියමයක් නැහැ. අර එක් එක්කෙනාට එක එක ගුරුවරයා දැනෙන්නේ මනසට කුමක් නිසාද? ඒ සසර ගමනේ ඒ ගුරුවරු තමයි ඇසුරු කරලා තියෙන්නේ. ඒ විදිහේ ධර්ම විවරණයකට තමයි ඒ අය ප්‍රිය වෙලා තියෙන්නේ. ඒ ධර්ම විවරණය තමයි ඒගොල්ලන්ට හොඳට මනසට අවබෝධ වෙන්නේ. එතකොට අන්න ඒ කාරණා නිසා ලෝකේ විවිධ ගුරුවරු නිර්මාණය වෙනවා. ලෝකේ විවිධ දේශනා ක්‍රම නිර්මාණය වෙනවා. ධර්මයේ විකෘති කරලා විනය විකෘති කරන එක ගැලපෙන්නේ නැහැ. නිවැරදි ධර්මකාරණා නිවැරදි විනයකාරණා කියනවා නම් ඒවා විවිධ ක්‍රමවලට sannivedanaya කිරීමේ හැකියාව ඇති කණ්ඩායම් සමාජය තුල හිටියොත් තමයි වැඩි දෙනෙකුට මේ ධර්මය බෙදා දෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් මට කරන්න පුළුවන් එක ක්‍රමයකට විතරයි. එක ක්‍රමයකට කියන්නේ ඒක මොන ක්‍රමයේද කියලා මම දන්නේ නැහැ. කොහොම හරි මේ මම කියන ක්‍රමය. ඒකත් කෝටි දෙකමාරටම බෑ හම්බ. ඒකත් කෝටි දෙකමාරටම කියාගන්න බෑ. ඊට පස්සේ තව ඊට පස්සේ වෙනත් භාෂාවලින් දහම් දෙසන්නට. එතකොට මට සිංහලෙන් විතරයි මම ධර්ම දේශනා කරන්නේ. එතකොට අනිත් ඉංග්‍රීසියෙන් අනිත් භාෂාවලින් බණ කියන්න පුළුවන් හාමුදුරු ඉන්න ඕනේ. ඊට පස්සේ පිට රටවල එක අවුරුද්දකට මට දැන් මේ කොරෝනා තත්ත්වය නිසා පහුගිය අවුරුදු දෙකේ අපි ගියේ නැහැ. නැත්තම් එක අවුරුද්දකට මට උපරිම පුළුවන්නේ මාස එකමාරක් දෙකක් වගේ තමයි එකවරකට මට විදේශ රටකට ගිහිල්ලා කටයුතු කරන්න පුළුවන් වෙන්නේ. මොකද මේ ලංකාවේ තියෙන අනිකුත් කටයුතුත් එක්කලා. එතකොට ඉතින් මං මාස එකමාරක් විතරක් පිට රටකට ගිහිල්ලා මුළු පිට රට හැම රටක්ම මට ආවරණය කරන්න බෑනේ. එතකොට වැඩිම වුණොත් මට එක අවුරුද්දකට රටවල් දෙකකට යන්න පුළුවන් වෙයි. එතකොට ඉතුරු රටවල් වලට ගිහින් බණ කියන්නේ කවුද? ඒවට තව පිරිස ඉන්න ඕන. ඊළඟට මම යන රටෙත් තව විවිධ රුචිකත්වයන් ඇති පිරිස ඉන්න පුළුවන්. මේ විදිහට එකින් එක කල්පනා කරලා බලනකොට මම විතරක් නෙමේ තව දක්ෂකම් ඇති විවිධ ශෛලීන්ගෙන් බණ කියන විවිධ ස්වරූපයෙන් මහජනතාවට ආමන්ත්‍රණය කරන විවිධ භාෂාවලින් බණ කියන දක්ෂ ස්වාමින් වහන්සේලා මේ රටට තව බොහෝ ප්‍රමාණයක් ඇති වෙන්න ඕනේ. එහෙම ඇති වුණොත් විතරයි මේ ශාසනය හොඳින් පවත්වන්න පුළුවන්. ඉතින් එහෙමනම් උන්වහන්සේලාට ඊර්ෂ්‍යා කරලා හරියන්නේ එහෙම පිරිසක් ගොඩනගන්න අපි තුනන්දු වෙන්න ඕන ගොඩනගෙනවා නම් අත දෙන්න ඉතින් අන්න ඒ විදිහට කල්පනා කරනකොට අපට අර ඊර්ෂ්‍යා වෙනවට මුදිතා ගුණය මතු කරගෙන කරුණා මෛත්‍රිය ඇති කරගෙන අපිට තව පිරිසකට උදව් කරන්න ක්‍රියාත්මක වෙන්න පුළුවන්. කිසිම ඊර්ෂියාවක් නැහැ. අපේ හාමුදුරුවන් වහන්සේ කියන කාරණා දිහා බලාගෙන හිටියම මම කල්පනා කළේ අපේ හාමුදුරුව වගේම තව පිරිසක් මේ දහම් දිවයිනට පහළ වේවා කියලා. එහෙම වුණා නම් දහම් කියා දෙන කාරණාවලදී තරගයක් නැහැ. හාමුදුරනේ උපකාරක පන්ති ශාස්ත්‍රයේ ගුරුවරුන්ට මේ දැනුණා නම් ඒ අතරේ ගුරුවරු අතරේ අතරමඟ නතර නොවන තරඟ නැහැ. එහෙම වුණොත් කවුරුත් කාටවත් මේ ලෝකේ මඩ ගහන්නෙත් නැහැ. හාමුදුරනේ දැන් ඊරිසියාව කියන කාරණාව ගැන අපි වැඩිදුරට සඳහන් කරගත්තා. දැන් මට කියන්නේ ඊරිසියයි කාල වේලාව තරමක් දුරට ඉක්මවා ගියා. නිෂ්පාදකතුමා සංඥා කළා ප්‍රධාන පාලක මැදිරියට යන්න කියලා. ඒ නිසා ඔබ ඊරිසියා කරන්න එපා. අපිට මිනිත්තු කිහිපයක්, තප්පර කිහිපයක් ලබා දෙන්න ප්‍රධාන පාලක මැදිරියට ගිහිල්ලා එන්න. නැවත අපි ඔබත් සමගින් මේ දහම් කරුණු සාකච්ඡා කරන්නට සූදානම්. එහෙනම් මේ නැවත අපි අවස්ථාව ප්‍රධාන පාලක මැදිරියට ගිහින් එන්න. විරාමයෙන් අනතුරුව යලිත් අපි සම්බන්ධතාවය ලබා ගන්නවා සියස රූප වාහිනියේ සුගත පද විවරණ වැඩසටහනට. අද දවසේත් මේ වැඩසටහනට වැඩම කරන්න යෙදුනේ අප කෙරෙහි අනුකම්පාවෙන් නම කියන්නට අවසර ආචාර්ය කුකුල්පනී සුදස්සී ස්වාමින්වයන් වහන්සේ. හාමුදුරුවනි, ඊර්ෂ්‍යාව පිළිබඳව දහමේ විස්තර වන ආකාරය, එය සමාජය අපි දකින ආකාරය සහ සමාජය තුළ ක්‍රියාත්මක වන අපේ ළඟ ඒ ඊර්ෂ්‍යාව ඇති වෙන්නේ කොහොමද? ඇති වෙන තැනම ඒ තැන නැති කරගන්නේ කොහොමද? අපේ වචනින් කිව්වොත් ලප්තනම ලොප් කරගන්නේ කොහොමද කියන ආකාරය ඔබ වහන්සේ මනාව පැහැදිලි කළා. අපේ හැඳුනේ දැන් අපි අපේ දහම් ග්‍රන්ථයේ සඳහන් වෙන පරිච්ඡේදයන්ට අවධානය යොමු කළොත් පරාර්ථකාමතා වේශයෙන් වංචක ඊර්ෂ්‍යාව කියන කාරණාවයි කතා කරන්නේ. හැඳුනේ මේ දහම් කරුණ කොහොමද දහමේ විස්තර වෙන්නේ? සහ මේ ග්‍රන්ථය අපිට සඳහන් වෙන්නේ කොහොමද කියන ආකාරය දැන් පැහැදිලි කරගමු. සහන් මහත්තයා නායක හාමුදුරුව මේ පොතේදී ඒ පරාර්ථකාමතා වේශයෙන් ඊර්ෂ්‍යාව වංචා කරන විදිහ ක්‍රම තුනකට පැහැදිලි කරනවා. ඒ තමයි අපි ඒ කාරණා මේකේ තියෙන හැටියටම සාකච්ඡා කළොත් වඩා පහසුයි කියලා හිතනවා. පළවෙනි ක්‍රමය තමයි කෙනෙකුට යම් කිසි තනතුරක් ලැබෙන්නට යන කල්හි එයට නොකමැති තැනැත්තා කෙරෙහි ඒ ඊර්ෂ්‍යාව සමහර විට පරාර්ථකාමතාවයෙන් පහළ වේ. එයින් වංචිත වූ තැනැත්තේ මේ තනතුර ලදහොත් මොහු අල්ලස් ගැනීම ආදියෙන් ජනයා පෙළන්නට වෙයි. එයින් මහජනයාට වන්නේ විපතක්ය. මොහොත මේ තනතුර ලැබීම වලක්වා ජනයා ආරක්ෂා කළ යුතුයයි සිතා තනතුර ලැබෙන්නට යන තැනැත්තාට බාධා කරන්නට වන්නේ. ඒ වළක්වන්නට උත්සාහ කරන්නේ. මෙසේ කරන්නා වූ තැනැත්තාට තමා එසේ කරනුයේ ඊර්ෂ්‍යාව නිසා බව නොයටහෙන්නේ. ඔහුට තබා ඒ ක්‍රියාවට අනුකූල වන අන්‍යයන්ටද එය ඊර්ෂ්‍යාව නිසා කරන්නක් බව නොයටහෙන්නේ. දැන් මේ තමයි පළවෙනි කාරණේ. ඒ කියන්නේ පරාර්ථකාමතාවයයි කියලා කියන්නේ අනුන්ට යහපත කරනු කැමති බව. ආත්මාර්ථ පරාර්ථ කියන දෙකෙන් පරාර්ථය වඩා ශ්‍රේෂ්ඨයි කියන අදහසක් සමාජයේ තියෙනවා. ඇත්තටම දහමට අනුව බැලුවොත් නම් එහෙම කියන්න බෑ. දහමට අනුව බැලුවොත් ආත්මාර්ථය සහ පරාර්ථය කියන දෙක සම මට්ටමක තමයි තියෙන්නේ. පරාර්ථයට වඩා ආත්මාර්ථය හොඳයි කියන්නත් බෑ ආත්මාර්ථයට වඩා පරාර්ථය හොඳයි කියන්නත් බෑ මොකද මේ දෙක දෙකක් හැටියට අපිට පෙනුනට එකම මූලයකින් තමයි ජනිත ආත්ම අර්ථය කියන්නේ තමන් පිළිබඳව යහපත. ඉතින් තමන් යහපතට පමුණුවා ගන්න නම් තමන් අයහපතෙන් වළක්වා ගන්න ඕනේ. ඒ කියන්නේ තමන්ගේ මනසේ දුර්වලකම් දුරු කරගන්න, යහගුණ අවදි කරගන්න, ලෝක ධර්මතා තේරුම් ගන්න කියන ওই ධර්මානුධර්ම ප්‍රතිපත්තිය තමන් පිහිටන්න යමෙක් ධර්මානුධර්ම ප්‍රතිපත්තිය පිහිටනවා කියන්නෙම ඒක ඔහුටත් යහපතක් අනුන්ටත් යහපතක්. එතකොට ඒ ආත්මාර්ථය තුලින්මයි පරාර්ථය ගොඩනගන්නේ. ඒ පරාර්ථය තුලින්මයි ආත්මාර්ථය ගොඩනැගෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අත්තානං රක්ඛන්තෝ පරං රක්ඛති පරං රක්ඛන්තෝ අත්තානං රක්ඛති. තමන් රැකගන්න ඕන කියලා යම් කිසි කෙනෙක් හරියට කැප වෙලා කටයුතු කරනවා නම් ඒතනත්තා ඒ තමන් සුරක්ෂිත කිරීම නිසා තමයි තමන්ගෙන් ලෝකයට සිද්ධ වෙන අනර්ථය වළක්වන්නට සමත් වෙන්නේ. යමෙක් හිතනවා නම් ලෝකෙට සිද්ධ වෙන අනර්ථය වළක්වන්න ඕන කියලා ඒ ලෝකෙට සිද්ධ වෙන අනර්ථය වළක්වන්නට කටයුතු කිරීම තුළ තමයි තමන් සුරක්ෂිත ප්‍රාණඝාතයෙන් මම වළකින්න ඕන කියලා මගේ පැත්ත ගැන හිතලා මම සත්තු මරන්න නැතුව ඉන්නවා නම් ඒ මාව රැකගන්න උත්සාහ කිරීම නිසා මගෙන් ලෝකෙට සිද්ධ වෙන විපත වළකිනවා. මම ලෝකෙට විපත් කරන්න නැතුව ඉන්න ඕන කියලා හිතනවා නම් ඒ ලෝකේ රකින්න උත්සාහ කිරීම නිසා මම ප්‍රාණඝාතයෙන් වළකිනවා. එතකොට ආත්මාර්ථය සහ පරාර්ථය එකම මූලයක් තුලයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා ආත්මාර්ථයෙන් තොර පරාර්ථයක්වත් පරාර්ථයෙන් තොර ආත්මාර්ථයක්වත් නැහැ. ඒ නිසා අපිට සමාජ සම්මතයේ හැටියට ආත්මාර්ථයට වඩා පරාර්ථය ශ්‍රේෂ්ඨයි වගේ කතාවක් තිබුණට ධර්මානුකූලව එහෙම කියන්න බෑ මේ දෙකම එකම මූලයක් තුලින් ගොඩනැගෙන කාරණා හැටියටයි අපිට හඳුනා ගන්නට වෙන්නේ. කොහොම නමුත් ආත්මාර්ථකාමී බව එතරම් උසස් දෙයක් නොවේ කියන අදහසක් සමාජගත වෙලා තියෙනවා. මේක දැන් මෙතනට අදාළ නැති වුණාට ඒ ගැනත් අපි පොඩ්ඩක් කතා කරන්න ඕන. ඒ මොකද සහන් මහත්තයා දැන් වචන කලින් කලට ඒ වචනවල සමාජ භාවිතය වෙනස් වෙනවා. අන්න එහෙම වෙනස් වෙච්ච විකෘති වෙච්ච වචනයක් තමයි මේක. ආත්ම අර්ථකාමී බව කියන එක ධර්මානුකූලව බැලුවහම පස්සේ ඊටාම ශ්‍රේෂ්ඨ කාරණයක් වෙනවා. අපි දැන් ওই පැහැදිලි කළේ ඒකම තමයි පරාර්ථයට පාදක වෙන්නේ. නමුත් අද ලෝකයා ආත්මාර්ථකාමී බව කියලා කියන්නේ ඒ කියන ශ්‍රේෂ්ඨාර්ථයෙන් නෙමෙයි ආත්ම තෘෂ්ණාවෙන් ක්‍රියා කිරීම තමයි අද ආත්මාර්ථකාමී බව කියන්නේ. ඒ කියන්නේ මගේ වැඩේ කරගන්න, මගේ ලාභය සඳහා, මගේ සුවය සඳහා අනුන්ට මොනවා වුණත් කමක් නැහැ. අනුන්ට වෙන විපත, හානිය, අලාභය කිසිවක් සලකන්නේ නැතුව මගේ ලාභය, මගේ සුවය සඳහා කටයුතු කිරීම තමයි අද හුඟක් දෙනා ආත්මාර්ථකාමී කියලා හඳුන්වන්නේ. ඒකට කිව හැකි ධර්මානුකූල වචනේ ආත්මාර්ථකාමී නෙමේ. ඇත්තටම ආත්ම අර්ථකාමී නම් එහෙම Tamanට හානියක් කරගන්නේ නැහැ. මොකද Tamanට සම්පත් ලැබිච්ච පමණට ලාභය සතුට ලැබිච්ච පමණට Tamanට යහපතක් වෙන්නේ නැහැ. ඒවා Taman පාවිච්චි කරන විදිහත් එක්කයි හොඳක් වෙනවද නරකක් වෙනවද කියලා තීරණය වෙන්නේ. නිසා ඇත්තටම එතන තියෙන්නේ ආත්මලාභකාමී බව. එහෙම නැත්නම් ආත්ම තෘෂ්ණාවෙන් යුක්තව ක්‍රියා කිරීම. ඒක තමයි අද ගොඩක් දෙනා මේ ආත්මාර්ථකාමී කියන වචනයෙන් හඳුනාගෙන තියෙන්නේ. එතන වචනාර්ථ පටලවා ගැනීමක් තියෙන්නේ. කොහොම වුණත් පරාර්ථකාමී බව කියන එකට එහෙම විකෘතියක් ඇති වෙලත් නැහැ. පරාර්ථකාමී බව සමාජය තුළ ඊටාම ශ්‍රේෂ්ඨ ගුණයක් හැටියට කවුරුත් අවිවාදයෙන් පිළිගන්නවා. දැන් එතකොට අපි මේ කතා කරන්න යන්නේ කවුරුත් අවිවාදයෙන් පිළිගන්න උදාර ගුණය තුළ කොහොමද මේ වංචක ධර්ම ක්‍රියාත්මක වෙන්නේ කියන එක. එහි එක පැත්තක් තමයි මේ නායක හඳුරෝ මුල් ඡේදයේදී පැහැදිලි කරන්නේ කෙනෙක් තුල මතුවෙන ඊර්ෂ්‍යාව මේ කියන පරාර්ථකාමී ස්වરૂපය ගන්න පුළුවන්. ඒ කියන්නේ යම් කිසි කෙනෙක් කුට තනතුරක් ලැබෙන්න යනවා. ඒ තනතුර ලැබෙනකොට ඒ තනතුර ලැබීම නිසා ඔහුට සිද්ධ වෙන ලාභය ඔහුගේ ඔහු තනතුරෙන් ඉහළ යාම කියන එක එතකොට තව කෙනෙකුට දරා ගන්න බැරි වෙනවා. දරා ගන්න බැරි වෙනකොට ඒක ඒ ස්වરૂපයෙන් ඔහුගේ පැත්තෙන් නෙමෙයි ඒක ඔහුට පේන්නේ ආ මෙයාට දැන් මේ තනතුර ලැබුණොත් එහෙමනම් ලොකු හානියක් සමාජයට සිද්ධ වෙනවා. මේ තනතුරේ ගෞරවය රැකෙන්නේ නැහැ. ඊට පස්සේ මේ මනුස්සයා මෙතන ඉඳලා නිකන් අයථා දේවල් කරන්න පටන් ගන්නවා. මේ තනතුර පාවිච්චි කරලා ඒකෙන් අල්ලස් ගන්නයි නොඑක් දේවල් කරන්න ලෑස්ති වෙනවා. එහෙම වුණොත් මහ ජනතාවට ලොකු අලාභයක් සිද්ධ වෙන්නේ. ඒ නිසා මේක වැළැක්විය යුතුය කියලා හිතෙනවා. එතකොට දැන් මේ මම කියවන මේක ක්‍රම තුනකට ඇති වෙන්න පුළුවන්. දැන් මේ මහජනයාගේ පැත්ත දැකලා මහජනයාට සිද්ධ වෙන හානිය වළක්වන්නට කියලා මේක වළක්වනවා. කෙනෙකුට ලැබෙන්න යන දේ. ඒක පැත්ත. දෙවැනි පැත්ත තමයි ඔහුටම සිද්ධ වෙන අලාභය දැකලා ඒක වළක්වන්නට උත්සාහ කරන. ඒ දෙවැනි ක්‍රමය. තුන්වැනි ක්‍රමය තමයි දැන් අපි හිතමු දානයක් දෙන්නට වගේ යනකොට ඒ ලබන තැනත්තාට හානියක් වෙනවා කියලා ඒක වළක්වන්නට උත්සාහ කරනවා. මෙහෙම ක්‍රම තුනකට මේ පරාර්ථකාමතාවයෙන් ඇති වෙන වංචක ඊර්ෂ්‍යාව ක්‍රියාත්මක වෙන්න පුළුවන්. දැන් මේ පළවෙනි ක්‍රමයේ ගත්තාම ඒ කියන්නේ මොහුට මේ තනතුර ලැබුණොත් මොහු මෙතනට ගියොත් සමාජයට ලොකු හානියක් වෙනවා. ඒ නිසා මේක වළක්වන්න ඕන. ශහන් මහතා මට හිතෙන්නේ දැන් මේ කාලවකවානුව වෙනකොට ලංකාවේ හරියට මේ ස්වරූපයෙන් මේ ඊර්ෂ්‍යාව මම ඔබෙන් ඔබ වහන්සේගෙන් අහන්න තිටියා වඳුරනේ මේ බැලුව දේශපාලකයෝ ළඟ නායකයෝ ළඟ මේ වගේ මේ ස්වරූපේ තියෙනවද කියලා. <laughs> එතකොට හුඟක් වෙලාවට දේශපාලනඥයෝ සම්බන්ධව පොදු මහ ජනතාවටත් මේ ඊර්ෂ්‍යාව ඇති වෙනවා. ඒ කියන්නේ දැන් අපි හිතමුකෝ 225ම එපා කියලා කියනවා. එතකොට 225ම එපා කියන්නේ ඇත්තට මේ 225 තියෙන වෙන වෙනම අඩුපාඩු ගැන හොයලාද, හිතලාද, කල්පනා කරලාද, මොකද්ද වැරද්ද කියලා තීරණය කළාද? ඉතින් එහෙම බැලුවෙන් පස්සේ එහෙම ලොකු විශ්ලේෂණයකට ගියා ඉන්න පුළුවන්. හැබැයි සමහර කෙනෙක් එහෙම ගිහිල්ලා නෙමෙයි. එතකොට සමස්තයක් හැටියට තියෙනවා ආ ඒ 225 ඉන්න ඒගොල්ලන්ට වාහන හම්බ වෙනවා ඒගොල්ලන්ට ලොකු පඩියක් හම්බ වෙනවා ඒගොල්ලන්ට අවුරුදු 5ක් ගියන් පස්සේ මේ මොකක්ද විශ්‍රාම වැටුපක් හම්බ වෙනවා. එතකොට දැන් මේ නිකම්ම ඉඳලා මේ මිනිස්සුන්ට මේ ගොඩක් ಜಾති හම්බ වෙනවා කියන එකට පොදු ඊර්ෂ්‍යාවක් මිනිස් සිත සතන් තුළ තියෙනවා. රටවැසියා තුල ඇති වෙන්න පුළුවන්. එතකොට දැන් ඒ ඊර්ෂ්‍යාව ඍජුව මතු වුනොත් ඒක පුද්ගල බද්ධ ඊර්ෂ්‍යාවක් කියන පැත්තටනේ මතු වෙන්නේ. ඒ නිසා ඒක එක්තරා රටේ අනාගතය ගැන හිතන රටට යහපතක් කරන්න හිතන ස්වරූපයෙන් ඒක මතු වෙනවා. මේ මිනිසු ටික මෙතන හිටියොත් නම් රටට යහපතක් වෙන්නේ නැහැ කියන ස්වරූපය. එතකොට අපේ හැමදෙරේ ඔබ වහන්සේ කියනකොට මට මදකට අවසර දෙන්න. මුහුණු පොතේ පෞගි කාලේ අර ගෙවල් දොරවල් කඩා බිඳ දැම්මට පස්සේ එක්තරා පළකිරීමක් තිබුණා මම දැක්ක ප්‍රසිද්ධ පළකිරීම. හොඳ වැඩේ ඔහම වෙච්ච එක. හොරා කාලා හදපු ගෙවල්. දැන් එයාලට තේරෙයි කම්බි කූරක ගාන කීයද? සිමෙන්ති කොට්ටක ගාන කීයද කියලා කියලා. ආ. ඉතින් ඒ වගේ හරි විවිධ සූක්ෂම ස්වරූප වලින් මිනිස්සුන්ගේ ඊර්ෂ්‍යාව මතුවෙන බව පේනවා. අනිත් එක තමයි ශෙහන් මහත්තයා ඉක්මනටම එහෙම සමාජයක් කුලප්පු කරන්න කුපිත කරන්න පුළුවන් වෙන්නේ මේ කියන පොදු ඊර්ෂ්‍යාව මිනිස් සිත්වල තියෙන නිසා. දැන් අපි අර පෙර දවසකත් කතා කළේ අර ඩිපෙන්ඩර් වාහනයක යනකොට කෙනෙක් යට වෙලා ඉතින් ඒ ඒ වෙනුවෙන් ඒ රතේ ගිනි තියන්නේ. එතකොට පුද්ගලයෝ ඝාතනය වෙච්ච එක අපිට කොහෙත්ම අනුමත කරන්න පුළුවන් කමක් නැහැ. නමුත් ඒකට ඒ රියදුරාට දඬුවම් කිරීමත් වැරදි කියලා කියන්න බෑ. මොකද නීතියක් තියෙන එකටනේ. නමුත් ඩිපෙන්ඩන්ට් රටේට ගිනි තියන්නේ මොකටද? මොකද මේ ඩිපෙන්ඩන්ට් රටේ ඇවිල්ලා මේ මිනිස්සු දෙන්න යට කරන්න ඕන කියලා යට කරගෙන ගියා නෙමෙයිනේ. ඒ රියදුරාගේ තියෙන වැරද්දනේ. නමුත් ඒ වාහනයත් එක්කලා මොකද්ද මේ ඇති වෙන ගස්ඨණය? අර මේ ලොකු ලොකු වාහනවල මිනිස්සු යනවා අපිට මේ අපි පයින් යනවා. ඒතකොට පයින් යන මිනිස්සයා ගැන හැඟීමක් නැහැ. අසරණයා ගැන හැඟීමක් නැහැ කියලා අර අර ගෙම්බා බේරගන්න ගැරන්ඩියාට ගහන න්‍යාය තමයි යන්නේ. අපේ හැමදෙම මේ දැන් මේ මේ මේ වෙලාවේ මේ කාලයට අත්‍යවශ්‍ය පණිවිඩයක් ඔබ වහන්සේගේ එක වචනයක් කියුණා මම ඒක ගැන නැවත අහනවා. ඒතර ඔබ වහන්සේ කියන්නේ මේ මිනිස්සු ළඟ තියෙන මේ ඊර්ෂ්‍යාව කියන සාධකය මිනිසුන් උසිගැන්වීමේ කාරකයක් කියන කාරණාවද? ඒ කියන්නේ මිනිස්සු උසිගන්වන්න පාවිච්චි කරන්න පුළුවන් හොඳම මෙවලම තමයි ඊර්ෂ්‍යාව කුහකකම අවසන එක. එතකොට මේ මිනිස්සු තුළ තියෙන ඊර්ෂ්‍යාව වේගෙන් අවසන්න පුළුවන්. ඒ ඇවිස්සීම සඳහා ඒකට හොඳ ලස්සන වචන පාවිච්චි කරන්න පුළුවන්. ඒ මොකද්ද? උඹලගේ දේ තමයි මේ තියාගෙන මුන් හොරා කන්නේ. එතකොට දැන් අපේ දේ තව කෙනෙක් කනවා කියලා දැනගත්තු ගමන් ඔන්න කුලප් වෙලා එනවා රේ. අපේ දරා ගන්න බැරි දරා ගන්න බැරි. එතකොට උඹලට සුව පහසුවෙන් යන්න තියෙන පෙට්‍රල් ටික ගහගෙන තමයි මේගොල්ලෝ මේ ලොකු වාහන පදවන්නේ. එතකොට මෙන්න මේ වගේ වචන පාවිච්චි කරපු ගමන් දැන් ශහන් මහත්තයා මේක මම කියන්නට ඕන මේ ප්‍රේක්ෂකයින්ට අපි මේ කියන්නට උත්සාහ කරන්නේ දේශපාලනඥයෝ නිවැරදි තැනක ඉන්නවා කියන එක. මේගොල්ලන් සාධාරණීකරණය කරන නෙමෙයි අපි හඳුන්වන්නේ. කරනව නෙමෙයි. ඒගොල්ලන්ගේ කුණු ගොඩක් තියෙනවා. ඒවා වෙනම හොයන්න ඕන, අඳින්න ඕන. ඒවා ඒක වෙනම සුද්ධ කරන්න. දහමයි දේශපාලනේ අපි කාරණා දෙකක් ඉදිරියට දක්වයි. ඔව්. එතකොට ඒ නිසා දහමයි දේශපාලනයි පටලවාගෙන හරියන්නේ එතකොට අපි මේ කියන්නේ දේශපාලනඥයන්ගේ අඩුපාඩු තියෙන්න පුළුවන්, දුර්වලකම් තියෙන්න පුළුවන්. ඒගොල්ලෝ නිවැරදිව ඒ දේශපාලනය නැමැති කාර්ය නොකරනවා වෙන්න පුළුවන්. ඒක අපි වෙනම හොයලා ඒකට පිළියම් යොදන්න ඕන. නමුත් ඒ ඒ අයගේ යම් යම් කාරණා පාදක කොටගෙන අර පොදු මහජනයාගේ සිත් සතන් වල සැඟවී තියෙන ඊර්ෂ්‍යාව වේගෙන් මතු කරන්න පුළුවන්. දැන් අපි දැක්ක පහුගිය දවස්වල ශහන් මහත්තයා දැන් රටේ දේශපාලන දේශපාලනය පිළිබඳ අර්බුදයක් තමයි මුලින්ම ඇති වුනේ. ආර්ථික අර්බුදයත් එක්ක දේශපාලන අර්බුදයක් ඇති වුණා. ඊට පස්සේ සමාජයට එළියට ඇවිල්ලා යම් යම් ප්‍රසිද්ධයි කියන අය විවෘතව කියන්න පටන් ගත්තා මේ දලදා මාලිගාවේ තියෙන ඒවා රාජසන්තක කරන්න ඕන පන්සල් වල තියෙන ඒවා ගන්න ඕන ඔහොම කියලා. දැන් මේ පන්සල කිසිම සම්බන්ධයක් නැති තැනකට දැන් මේ පන්සල ඇදලා ගත්තා. ඇයි මේ අර මිනිස්සුන්ගේ මනසේ තියෙන මේ හාමුදුරු නිකං කකා ඉන්නව. එතකොට මේ මිනිස්සුන්ගේ දේවල් ගිහිල්ලා ගිහිල්ලා පූජා කරනවා. Eh, එතකොට මේ මොනවද හාමුදුරු අමුතුවෙන් කරන්නේ? Eh, ඉතින් ඇයි මේ මේ භික්ෂුන් වහන්සේලාට මේ තරම් මේ සංග්‍රහ කරන්නේ නඩත්තු කරන්නේ මොකටද කියන පොදු ඊර්ෂ්‍යාවක් අර මිනිස් සිත් සතන් තුළ තියෙනවා. මෙච්චර කල් හැංගිලා තිබුණේ. හැංගිලා තිබුණේ. එතකොට දැන් ගොඩක් සද්ධාව තියෙන කෙනෙකුට ඒ ඊර්ෂ්‍යාව වෙනුවට සද්ධාව මතුවෙනවා. ඒ සද්ධාව මතුවෙනකොට අර වගේ ප්‍රශ්නයක් එන්නේ නැහැ. මොකද සද්ධාව කියන්නේ කුසල් සිතක්නේ. ඒ කුසල් සිතක ඊර්ෂ්‍යා මතුවෙන්න විදිහක් නැහැ නේ. ඊර්ෂ්‍යා කියන්නේ අකුසල් සිතක්නේ. එතකොට එතන ඒකට ඉඩක් නැහැ. හැබැයි ඒ සද්ධාව යටපත් වෙච්ච ගමන් සද්ධාව කියන්නේ බුදුහාමුදුරුවන්ගේ ගුණදන පැහැදීම, ධර්මයේ ගුණදන පැහැදීම, සංඝයාගේ ගුණදන පැහැදීම. ඒ කියන සද්ධාව නැමැති සාධකයේ යටපත් වෙනකොට අර සැඟවිලා තියෙන ඊර්ෂ්‍යාව විවිධ ක්‍රමවලින් මතු කරන්න පුළුවන්. එතකොට දැන් මතුනේ රටේ ආර්ථික සහ දේශපාලන අර්බුදය. ඒක පාදක කරගෙන දලදා මාලිගාවේ තියෙන ඒවා රාජසන්තක කරන්නයි පන්සල් හාමුදුරන්ට දානේ නොදී ඉන්න එකයි ඒ වගේ කතන්දර ටිකක් තමයි නිර්මාණය වෙන්නේ. එතකොට එතන තනි කරම තියෙන්නේ අර ඇතුළත කැකෑරෙමින් තියෙන ඊර්ෂ්‍යාව ක්‍රියාත්මක වෙන ආකාරය. ඊළඟට දේශපාලනඥයන් සම්බන්ධව සමස්ත මහජනතාවට යම්කිසි ඊර්ෂ්‍යාවක් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඒ අය සැප විඳින, ඒ අය යාන වාහන පාවිච්චි කරන, ඒ අය පිරිස් බලය පාවිච්චි කරන, ඒ අය කීර්තිය, ධනෙ බලය පාවිච්චි කරන ස්වરૂපයත් එක්කලා. අඩුපාඩු දහසක් තියෙන්න පුළුවන්. ඒක වෙනම කාරණයක්. නමුත් සූක්ෂම ඊර්ෂ්‍යාවක් තමන්ගේ මනසේ තියෙන්න පුළුවන්. ඒක සැනකින් මතු කරන්න පහසුයි අර වගේ කුලප්පු කරහම. ඒක තමයි අපි දැක්කේ ඔය ගෙවල් ගිනි තිබීමේ සිද්ධියත් එක්කලා. එතකොට එක එක පැය කීපයක් ඇතුළත සමස්තය කලම්බලා මහ විනාශයක් කරන්න පුළුවන් ඒ මිනිසු තුල ඊර්ෂ්‍යා මත. හඳුර කියන්නේ මුළු රටක් උනත් අලු කරලා දාන්න පුළුවන්. උනත් අලු කරලා දාන්න පුළුවන්. ඒ මොකද ඒ ඒ මේ මූල බීජයන් සැඟවිලා තියෙනවා. ඒ සැඟවිලා තියෙන දේ අවසන්ඩ පුළුවන් වාතාවරණයක් හැදුනහම ඒ ඒ වාතාවරණය තුල අර බොරදියේ මාළු බාන්න පුළුවන්. දැන් අපේ රටට හැමතිස්සෙම වෙලා තියෙන්නේ ওই අර්බුදේ තමයි ශහන් මහතා. ඒ කියන්නේ රටේ ඇතුළත ආර්ථික සහ දේශපාලන අස්ථාවර බවක් ඇති වෙච්ච ගමන් යම් යම් විදේශ බලවේග සහ වෙනත් අවස්ථාවාදී පුද්ගලයන් මහජනතාවගේ ඔළුව කුලප්පු කරලා කන පිට හරවනවා. කන පිට හරවලා ප්‍රශ්නේ වෙනම එකක්. හැබැයි ඒගොල්ලන්ගේ අවධානය වෙනම පැත්තකට යොමු කරනවා. යොමු කරලා ඇතුළත කැරලි කෝලාහල ඇති කරලා ඒ මහජනතාව විසින්ම අර පාලකීන්ව පාවා සමස්ත රටම Tamanට අහිමි වෙන තැනට පමුණවාගෙන තියෙනවා. එතකොට අස්සෝ වෙළඳාම් කර කර හිටපු මිනිස්සුන්ට පවා ඇවිල්ලා මේ රට අල්ලගන්න පුළුවන් වෙලා තියෙන්නේ මහ දේශපාලන දැනුමක් තිබිච්ච නිසා නෙමෙයි. අර විදිහට ඇතුළත අස්ථාවර බව උදව් කරගෙන මිනිස්සුන්ගේ මනසේ හැංගිලා තියෙන දුර්වලකම් අවුස්සන්නට දක්ෂ වෙච්ච නිසා. ඉතින් එතකොට දැන් දැන් දේශපාලනඥයා නිසා අපට රට අහිමි වෙනවා කියන බය නම් මිනිස්සුන්ට තියෙන රට රැකගන්නනේ වැඩ කරන්න ඕන. ඒතර රැකගන්නව වෙනුවට මේක පාවා දෙන්න එතකොට තියෙන රස්සා ටිකත් නැති කරගන්න රට ගිනි තියාගන්න රට ගිනි තියන්න රාජ්‍ය දේපල සහ පුද්ගලික දේපල පොදු දේපල විනාශ කරන්න එතකොට මිනිස්සුන්ගේ මිනිස්සු කැප වෙලා රැකී ආරක්ෂා කරන එක බලහත්කාරයෙන් වළක්වන්න එතකොට ඒ වගේ රටක් සම්පූර්ණ ආර්ථික වශයෙන් නැත්තට නැති වෙලා කඩා වැටෙන තත්ත්වයට මග හදන්න පෙළඹෙන්නේ ඇයිද රට රකින්න නම් ඕන. එහෙමනම් මේ වෙලාවේ කරන්න නැත්තේ පුළුවන් තරම් ගොවිතැන් කරන්න, බයෝගෑස් හදන්න, එතකොට මේ බයෝඩීසල් හදන්න මේවටනේ ඒවට පෙළඹෙන පිරිසක් සමාජයේ ඉන්නවා. ඇත්තටම ප්‍රවෘත්තිවල ආදිය නිකන් අර හැමතිස්සෙම පෙට්‍රල් තෙල් පෝලින් ගෑස් පෝලින් පෙන්න පෙන්න ඉන්නවා වගේම ඒවත් පෙන්වන්න ඕනේ. ඉතින් දැන් යම්කිසි ප්‍රවණතාවයක් ඇති වීගෙන යනවා. ඒවා පිළිබඳව යම් අවධානයක් යොමු කරනවා. ඉතින් නමුත් බහුලව ඒවා එළියට එන්නේ නැහැ. ඒවා මතු කරන්න ඕන. ඒවා මතු කර කර මහජනතාවට දෙන්න ඕන. මෙන්න මේකයි මේ වෙලාවේ කරන්න ඕන. හොඳම විකල්පය. හොඳම විකල්පය මේකයි. ඉතින් මේ විකල්ප මතු කරන්න පුළුවන් නම් මිනිස්සු තුල ඊර්ෂ්‍යාව මතු කරනවා වෙනුවට, ද්වේෂය මතු කරනවා වෙනුවට මිනිස්සු තුල හොඳ නිර්මාණශීලී කුසලතා අවදි කරන්න පුළුවන් වෙලාවක් මේක. ඉතින් එහෙම කරනවා වෙනුවට ගොඩක් මාධ්‍ය ආයතන වලින් කරන්නේ අර මිනිස්සුන්ගේ ඊර්ෂ්‍යාව සහ ද්වේෂය මතුවෙන්න පුළුවන් තැන් තමයි එළියට ඇද ඇදලා දාන්නේ. ඉතින් එහෙම කරනකොට සමස්තයම කන පිටට යනවා. ඉතින් කවදත් ලෝකේ අවස්ථාවාදී පුද්ගලයන් ක්‍රියාත්මක වෙලා තියෙන්නේ ඒ විදිහට තමයි අර මහජනතාවගේ සිත් සතන් තුල සැඟවිලා තියෙන පොදු සත්ව ගති අවදි කරා. මේ ඊර්ෂ්‍යාව කියලා කියන්නේ එක්තරා සත්ව ගතියක්. ද්වේෂය කියලා කියන්නේ එක්තරා සත්ව ගතියක්. ඒක සත්වගතියක් කියලා කියන්නේ දැන් බලන්නකො බල්ලෝ දෙන්නෙකුට එක ළඟ කෑම ටිකක් දාන්න බලන්න. එකම පිඟානේ මස් හරි මාළු හරි එක අනලා ඒකම පිඟානෙන් අනපු බත් ටික දෙපොලකට දානවා බල්ලෝ දෙන්නෙකුට. දාපු ගමන් එතන ඉන්න ඊර්ෂ්‍යාව වැඩි බල්ලා මොකද කරන්නේ? උගේකෙන් ටිකක් කාලා දුවගෙන යනවා අනිත් එකාගේකට. දුවගෙන ගිහලා ඒකෙන් පොඩ්ඩක් කනවා. ඊට පස්සේ ආයෙ දුවගෙන යනවා තමන්ගේකට. සමහරවිට හොඳනේ බත් කන එක පැත්තකින් තියලා ඒ දෙන්න කා ගන්න. ඒ දෙන්න කා ගන්න. එතකොට ඇයි මේ අර අනිත් එක කන එකේ තමයි හොඳ මේක තියෙන්නේ. එතකොට මගේ එකේ නෙමෙයි කියන මේ මේ ආකල්ප. එතකොට සතාසි උපාවත් තුල තියෙන ඒ දුර්වල ගතිය මේ මිනිස් සිත්වලත් මොකද මනුස්සයා කියන්නේ සත්වෙක්නේ. ඒවා පවතිනවා. ඉතින් ඒවා අවස්ථාවෝචිතව මතු කරන්න පසුබිම හැදෙනවා. ඉතින් අපි අපි ගැන සැලකිලිමත් උනේ නැතිනම් අපි නැවතත් සිහිපත් කරනවා මේ කතා කරන්නේ දේශපාලනය ගැනවත් එහෙම නැත්නම් දේශපාලනඥයෝ සුද්ධ කරන්නවත් නෙමෙයි මේ කතා කරන්නේ දේශපාලනඥයන්ගේ යම් යම් අඩුපාඩු තියෙනවා නම් ඒවට වෙනම ක්‍රියාමාර්ග ගන්න ඕන. හැබැයි දේශපාලනඥයාගේ අඩුව හෝ රටේ ආර්ථික අර්බුදේ පාදක කොටගෙන තමන්ගේ චිත්තසංතානයේ ද්වේෂයයි ඊර්ෂ්‍යාවයි මතු කර ගන්නවා නම් ඒකෙන් පිරිහෙන්නේ කඩා වැටෙන්නේ තම තමන්ම. එතකොට රටවැසියන් තුල පොදුවේ ඒ දුර්වලකම බහුලව මතුවෙනකොට ඉතින් රටක් කොහොමද ගොඩනගන්නේ? ඉතින් ඒ නිසා තමයි අර ත්‍රිරෝද රතවල පවා ගහලා තියෙන්නේ රුසියාවට වඩා ලොකු ඊර්ෂ්‍යාව කියලා. එතකොට ඒ ඊර්ෂ්‍යාව මතුනහම මේක ලංකාව නෙමෙයි රුසියාව වගේ එකක් වුණත් මේක විනාශ කරන්න පුළුවන්. ඒ තරම් වරපතලයි ඒ කියන ඊර්ෂ්‍යාව. ඉතින් ඒ නිසා පුද්ගලයන් තුළ ওই විදිහට අර මහජනතාවට සිද්ධ වෙන අනර්ථය වළක්වන්නට ඕනේ. අනාගත පරපුරට සිද්ධ වෙන අනර්ථය වළක්වන්නට ඕනේ. අපේ දරුවන්ට සිද්ධ වෙන අනර්ථය වළක්වන්න ඕන. අපට රටක් තියෙන්න ඕන. අපට ජීවත් වෙන්න තැනක් තියෙන්න ඕන වගේ ඒ ස්වરૂපයෙන් මතුවෙන්න පුළුවන් අර Taman විරුද්ධ පුද්ගලයන්ට යම් යම් ප්‍රතිලාභ ලැබීම, ඒ අය ශක්තිමත් වීම රුස්සන් නැති ගතිය ඒ ඊර්ෂ්‍යාව මහජනතාවට කරන උපකාරයක් හැටියට මහජන සේවයක් හැටියට තමන්ගේ මනසේ මතුවෙලා අර අයට ලැබෙන තනතුරු තානාන්තර ආදී වළක්වන්නට ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඉතින් මේක රටක් සම්බන්ධව, දේශපාලනය සම්බන්ධව, ආයතන සම්බන්ධව හුඟා ක්‍රියාත්මක වෙන්න පුළුවන් පොදු මානසිකත්වයක් මේ කියන පරාර්ථකාමතාවයේසෙන් මතුවෙන වංචක ඊර්ෂ්‍යාව. ඒ පරාර්ථකාමතාවේශයෙන් වංචක ඊර්ෂ්‍යා මතුවෙන එක පැත්තක්. පැතිකඩ තුනකින් එක් පැතිකඩක් ගැන අපේ හාමුදුරුවෝ සඳහන් කළා. හාමුදුරනේ තව පැතිකඩ දෙකක් තියෙනවා. සීමිත කාලයක් තියෙනවා. ඒ නිසා ඔබ වහන්සේගේ වටිනා කාරණා පැහැදිලි කරගන්න අපි නැවත කාලය යොමු කරනවා. ඔව් ඊළඟ පැතිකඩ දෙක නායකහට පැහැදිලි කරනවා. පරාර්ථකාමී යම් කෙසේ සත්පුරුෂයෙකු විසින් දුගියෙකුට උපකාරයක් කරනු දක්නා කල්හි දෙන තැනැත්තාහට ලැබෙන කීර්තිය ප්‍රශංසාව නොයවසිය හැකි තැනැත්තා කෙරෙහිද සමහර විට ඊර්ෂ්‍යා පරාර්ථකාමතා රූපයෙන් පහළ වේ. එයට රැවටුණු ඊර්ෂ්‍යාකාරයා පරාර්ථකාමියාගේ දීම සැහැල්ලු කොට හෝ ලොවට කරන අනර්ථයක් වශයෙන් හෝ දක්වන්නේ. එන එන මිනිසුන්ට මෙසේ නිකම්ම මුදල් දුන්නොත් රටේ අලසයන් යාචකයන් බෝවන්නේ නොයේදයි කියමින් දෙන තැනැත්තාට නිନ୍ଦා හෝ කරන්නේ නොදෙනසේ අනුශාසනා හෝ කරන්නේ. එතකොට දැන් මේ දෙවනි ක්‍රමය. ඒ කියන්නේ කෙනෙකුට යමක් දෙනවා ඒ දෙනකොට අර දෙන තැනැත්තා ලබන තැනැත්තා ගැන නෙමෙයි දෙන තැනැත්තාට එයින් ලැබෙන ගෞරවය කීර්තිය ප්‍රසාදය ගැන ඊර්ෂ්‍යාව මතුවෙනවා. ඒ මතුවෙච්ච ගමන් අර දීම වළක්වන්න උත්සාහ කරනවා. දීම වළක්වන්නේ ලැබෙන තැනැත්තා ගැන අහිතක් හිතලා නෙමෙයි. මේ දෙන තැනැත්තාට ලැබෙන ගෞරවය ප්‍රසාදය තමන්ට දරා ගන්න බැරි කම නිසා. ඒ තමයි දෙවෙනි පැත්ත. දැන් අපි පළවෙනි පළවෙනි කාරණේදී කිව්වේ මහ ජනතාවගේ පැත්තෙන් ඒක දකින්න. එතකොට තනතුර දෙන කෙනා ගැනත් නෙමෙයි තනතුර ලබන කෙනා ගැනත් නෙමෙයි මහජනතාවගේ පැත්තෙන් තමයි එතන කල්පනා මතුවෙන්නේ. හැබැයි ඊර්ෂ්‍යාව තියෙන්නේ තනතුර ලබන තනත්තා ගැන. ඒක මතුවෙන්නේ මහජනතාවගේ පැත්තෙන්. දැන් මේ දෙවැනි ක්‍රමේදී ලබන තනත්තා දෙන තනත්තා කියන දෙන්න අතරින් අර දෙන තනත්තාට ලැබෙන ප්‍රතිලාභය ගැන ඊර්ෂ්‍යාව මතුවෙනවා. එතකොට ඒක වෙනත් පැත්තකින් ක්‍රියාත්මක වෙනවා. ඔහොම දෙන්න ගියොත් අනිත් අයට අයහපතක් සිද්ධ වෙන්නේ නිකන් නිකමුන් බිහි වෙනවා කියලා ඒක වළක්වන්නට උත්සාහ කරනවා. ඊළඟට තුන්වෙනි පැත්ත තමයි කෙනෙකු අනුන්ගෙන් දෙයක් ලෙහෙසියෙන්ම පිනට ලබා නම් සමහරුන්ට එය නොයිවසිය හැකිය. ඔවුන්ගේ ඒ ඊර්ෂ්‍යාවද සමහර විට පරාර්ථකාමතා වේශය ගන්නේ. එයින් වංචිත වූයේ එසේ අනුන්ගෙන් දෙයක් නිකම්ම ලබා ගැනීමට පුරුදු වීමේ දෝෂය කියා එය වළක්වන්නට තැත් කරන්නේ. එක් ධනවතෙක් මෝටර් රිය වලින් භික්ෂූන් වැඩම කරවා මහ ධනක් දින. එය නොයිවසිය හැකි ඌවෙකු කෙරෙහි පරාර්ථකාමතා වේශයෙන් ඊර්ෂ්‍යා පහළ විය. එයින් වංචිත වූ ඔහු භික්ෂූන් වහන්සේ මෝටරිය වලින් වැඩම කිරීම රටට පුරුදු වූහොත් දුප්පතුන්ට පින්කමක් කර ගැනීමට අපහසු වන බව කියා දායකයාටත් භික්ෂූන්ටත් නිඳා කළේය. මෙසේ නොඑක් තැනදී මේ ඊර්ෂ්‍යාව ඒ ඒ පුද්ගලයාට ඊර්ෂ්‍යාව බව නොදැනෙනසේ පරාර්ථකාමතා වේශයෙන් පහළ වෙනවා. එතකොට දැන් මේ තුන්වෙනි අවස්ථාවේ අර ප්‍රතිග්‍රාහකයට ලැබෙන දේ ගැන තමයි ඊර්ෂ්‍යාව මතුවෙන්නේ. එතකොට අර දන් දෙන කෙනාට ලැබෙන ප්‍රතිලාභය එහෙම නැත්නම් ඔහුට ලැබෙන කීර්තිය ප්‍රසාදය ගැන ඊර්ෂ්‍යාව මතුවෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ලබන කෙනාට ලැබෙන ලාභය ගැන ඊර්ෂ්‍යාව මතුවෙන්නත් පුළුවන්. ඉතින් මේ බඳු අවස්ථාවේදී නායක හඳුරගේ අත්දැකීමක් මේ කියන්නේ. ඒ කියන්නේ භික්ෂුන් වහන්සේලා වාහනයකින් වැඩම කරගෙන ගිහිල්ලා දානයක් පූජා කළාම අනිත් අය චෝදනා කරනවා මේ ඕකනම් එච්චර හොඳ වැඩක් නෙමෙයි. ඔහොම වාහන වලින් හාමුදුරු වැඩමවන්න පුරුදු වුණොත් එහෙම දුප්පත් මිනිසෙකුට දානයක් දී ගන්න බැරි වෙනවා. මොකද ඒ මනුස්සයාට වාහන නැති නිසා. ඉතින් ඒ නිසා ඕක හොඳ දෙයක් නෙමෙයි කියලා භික්ෂූන්ටයි අර දාන දීපු දෙගොල්ලටම නින්දා පරිභව කරනවා. ඉතින් මේ විදිහට රටේ සමාජයේ බහුලව සම්පත් ලැබෙන ඒ වගේම සැප ලැබෙන සුවසේ සිටින පුද්ගලයන් සම්බන්ධව විවිධාකාරයෙන් අන් අයට ඊර්ෂ්‍යාව මතුවෙන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා භික්ෂුන් වහන්සේලා සම්බන්ධව බොහෝ දෙනෙක් තුල අර සද්ධාව තියෙනවා නම් ඒක යටපත් වෙනවා. සද්ධාව නැති හැම මොහොතකම මතුවෙන්නට පුළුවන් භික්ෂුව පිළිබඳ ඊර්ෂ්‍යාව. ඒ වගේම රටේ ප්‍රභූන් පිළිබඳව ඊළඟට ප්‍රසිද්ධ පුද්ගලයන් පිළිබඳව ඊළඟට ධනවතුන් පිළිබඳව සමාජයේ යම් කිසි කීර්තියට පත් වෙච්ච එහෙම නැත්නම් පරිවාර සම්පත්තියක් තියෙන අය සම්බන්ධව මේ කියන අර ලෝකයා කාම සම්පත් හැටියට විශ්වාස කරන පිළිගන්න ඒබඳු දේවල් බහුලව තියෙන අයට වැඩිපුර ඊර්ෂ්‍යාවට ලක් වෙන්න පුළුවන් ඒබඳුයි අන් අයගේ ඊර්ෂ්‍යාවට ලක් වෙන්න පුළුවන් අපේ හඳුරන් වහන්සේ ඊර්ෂ්‍යාව කියන කාරණාවේදී අපි කතා කරමින් සිටියේ පරාර්ථකාමතා වේශයෙන් වංචක ඊර්ෂ්‍යාව කියන කොටස. ඉතින් හරි අපූර්වට මනාවට අපේ හඳුරෝ ඒ ගැන පැහැදිලි කළා. අපි තවදුරටත් මේ ගැන කතා කරනවා සුපින්නතුනි. නමුත් අපිට අද දවසේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. වෙන් වෙලා තිබෙන කාල වේලාවත් තරමක් දුරට ඉක්මවා යන නිසා. නමුත් නිෂ්පාදකතුමාවත් අපේ කාර්ය මණ්ඩලයවත් අපි වැඩසටහන අතරමඟ නතර කරන්නට හින්දුන්නේ නැහැ. මොකද අපේ හඳුරන් වහන්සේ මනා ලෙසට හරි අපූර්වට පැහැදිලි කරන දහම් කරුණු අපට කාලය හරස් වූාට එය හරස් කරන්නට අපට අවසර ලැබෙන්නේ නැහැ. හේතුව ඒ තරම් රසවත්ව හරවත්ව උන්වහන්සේගේ දේශනා ශෛලීන් එක් සියල් කරුණු අපට පැහැදිලි කරන නිසා. ඉතින් ඒ නිසාවෙන් අද දවසට අපට මෙලෙසට ඔබේ නිවහනින් සමුගෙන යන්නට සිදුවනවා. ඒමත් එන් අද දවසේ සුගත පද විවරණ අපේ වැඩසටහනට එකතු වන්නට සිය පූර්ණ අනුශාසකත්වය ලබා දෙන්නට පූර්ණ සම්පත්දායකත්වය ලබා දෙන්නට අප කෙරෙහි වැඩම කරන්නට යෙදුණු අනුකම්පාවෙන් වැඩම කරන්නට යෙදුණු මැදිරි පරිශ්‍රයේ මේ වන විටත් වැඩම කොට සිටින වඩින ගෞරවනීය ස්වාමින්වයන් වහන්සේ නම කියන්නට අවසරයි අතිපූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සි ස්වාමින්වයන් වහන්සේ ඔබ වහන්සේට අප පාද නමස්කාර පූරකව ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම පුණ්‍යානුමෝදනා ගෙන දෙනවා. ඔබ වහන්සේට අද දවසේ සිදු කරන්නට යෙදුණු මේ දහම් දේශනාව නැත්නම් දහම් සාකච්ඡාව ඔස්සේ රටට කළ සේවය වෙනුවෙන්. ඒ වගේමයි සිය සමාජ ජාලයේ ගරු සභාපතිතුමා එම මැතිණිය පරිපාලන අධ්‍යක්ෂතුමන් ඇතුළු මේ වැඩසටහනේ අපේ ආදරණීය නිෂ්පාදකතුමන් කාර්ය මණ්ඩලයේ සියලු දෙනාවත් සිහිපත් කරමින් එසේනම් අද දවසේ වැඩසටහන මෙලෙසට නිමවටපත් කරනවා සමුගන්නා මොහොතේ ප්‍රාර්ථනීය සුපුරුදු ලෙසට ඔබට රටට යහපතක්ම වේවා